අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුන උතුම් ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගත්තේ නැත්නම් අපේ මානසිකාරය සකස් කරගත්තේ නැත්නම් අපේ මනසින් ඒ ධර්මයට අනුකූල සිතුවිලි ධර්මානුකූල සිතුවිලි නැගෙන විදිහට අපේ මානසිකාරය සකස් කරගත්තේ නැත්නම් මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සූපපත් කරගන්න ඒ වගේම සියලු දුක් නැති කරගන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ඒකින්ද හැමෝම අදිස්ථානයක් ඇති කරගන්න ඕන ප්‍රාර්ථනාවක් ඇති කරගන්න ඕන මම ධර්ම ශ්‍රවණය කරලා මේ ධර්මය මගේ ජීවිතයට එකතු කරගෙන මේ ජීවිතය සකස් කරගෙන සසර සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියලා අදිෂ්ඨානය ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. නිවන් මාර්ග ධර්ම දේශනා මාලාව කියලා කියන්නේ ප්‍රායෝගිකත්වයට කොහොම ප්‍රායෝගිකව ධර්මය අත්විඳින ක්‍රමවේදය පිළිබඳව සාකච්ඡා කරන ධර්ම දේශනා මාලාවක්. බෞද්ධ ආමාත්‍ය ජාලය මේ ධර්ම දේශනා මාලාව සකස් කරන්නේ එවැනි අරමුණක් ඇති කරගෙන අපි හරියට බණ අහනවා. අපි හරියට ධර්ම සාකච්ඡා කරනවා. ධර්ම ගැටලු විසඳ ගන්නවා. නමුත් වැඩි දෙනෙක් දිහා බලපුවාම පේන්න පේන්න තියෙනවා ප්‍රායෝගිකත්වයට ධර්මය ළඟා වෙලා නැති බව. අඬන එකේ කෙලවරකුත් නැහැ. ප්‍රශ්න වලින් ඉවරකුත් නැහැ. අතුලාන්ත පසුතැවීම් වල අඩුවකුත් නැහැ. සමහර වෙලාවට ධර්මයේ තුල ඉන්නවා කියලා හිතාගෙන ඉන්න අය ධර්මයෙන් බොහොම ඈතයි. ඉතින් ඒකින්ද අපේ ප්‍රායෝගිකත්වය ප්‍රායෝගිකව මේක අපේ ජීවිතයට එකතු වෙනවා නම් එහි තියෙන මිනුම් දණ්ඩ තමයි සැනසීම කියන එක. ධර්මය කොච්චරක් අපේ ජීවිතයට එකතු වුණාද අපි සැනසීමෙන් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙලා තියෙන්න ඕනේ. කොච්චර ධර්මයේ කතා කරත් කොච්චර ධර්මයේ ශ්‍රවණය කරත් කොච්චර සාකච්ඡා කරත් අපේ අතුලාන්තයේ සැනසීමක් නැතිනම් ඒක පීඩිත නම් ඒක රහසේ හෝ වේදනාකාරී නම් අපහසුතාවයන් තියෙනවා නම් අපි ධර්මයෙන් පෝෂණය වෙලා නැහැ. ඉතින් අන්න ඒ සැනසීමදායක தත්ත්වය උදා කරගන්න වැඩි දෙනෙක් උත්සාහ කරන්නේ බාහිර සමාජය තමන්ගේ හිත සැනසෙන විදිහට හදලා. හැමෝම එහෙම තිරසන් සත්තුත් එහෙමයි. තමන්ට කැමති විදිහට පරිසරය හදනවා. දැන් ගෙදර ඉන්න සුනකෙක් ගත්තත් එයත් එහෙමයි. එයා මොකද කරන්නේ? අකමැති අයනකොට දුරනවා, කැමති අයනකොට ළඟට යනවා. එයාට තනසීමක් තියෙන හින්දා. ඉතින් එහෙම අකමැති දේවල් වලට දුරලා කැමති අයට කැමති අයගේ ළඟට ගිහිල්ලා එයා හදන්නේ එයා කැමති විදිහට ලෝකේ පවත් ගන්න. එයා කැමති අය නැත්තම් එයාලා වෙලාවකට කන්නේ බොන්නේ නැතුව පවා ඉන්නවා. ඉතින් තිරිසංගත සත්වොත් එහෙම නැතිනම් අපිත් එහෙම නම. භාෂාවක් කතා කරනවා තිරිසන් සත්තුන්ටත් භාෂාවක් තියෙනවා. ඇඳුම් අපි අඳිනවා තිරිසන් සත්තුන්ට උපතින් ඇඳුමක් තියෙනවා අපිට වැඩිය. නේද? ඉතින් වැඩි වෙනසක් නෑ. එයාලත් අම්මලා තාත්තලාත් එක්ක ඉන්නවා. ජීවත් වෙන්න ක්‍රමයක් අන්තිමට හදා ගන්නවා. කොහේ හරි ලගිනවා, වර්ගය ආභෝ කරනවා. නේද? පැටවුත් හදනවා. මැරෙනවා ඉතින් අන්තිමට. අපිත් අන්තිමට ඒකම නම් කරලා තියෙන්නේ. මේ ජීවිතේ ලොකු අර්ථයක් නැහැ. ඒකින්ද මේ අනුන්මත රඳාපවතින සැනසීමක් නැතුව තමන්ගේ පැත්තෙන් අතුලාන්ත සැනසීමකින් ජීවත් වෙන්න ලෝකය කුමන තාත්වයකටපත් වුණත් හිතේ දුකක් ඇති නොවන විදිහට හිත සකස් කරගන්න තුරු අපිට කවදාකවත් ස්ථිර සංසීමක් ලැබෙන්නේ නැහැ. ඒ ස්ථිර සංසීමක් ලැබෙන මාර්ගය තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඉතින් ඒක අපි ප්‍රායෝගිකව කොච්චර එකට ළඟා වෙලාද කියලා අපි ඉස්සෙල්ලාම බලා ගන්න ඕනේ. අපි ප්‍රායෝගිකව ළඟා වෙලාද කියලා බලා ගන්න නම් මගේ දැන් තත්ත්වය මොකක්ද කියලා බලන්න. මගේ දැන් තත්ත්වය කොහොමද මම කොහොමද දැන්? මට කී දෙනෙක් නැතුව ඉන්න බැයිද? මට දරුවෝ දකින්න නැතුව ඉන්න බැයිද? ඉතින් හරියම අමාරු වැඩේ තමයි තමන්ගේ தත්ත්වය ගැන තමන් මින්මක් ඇති කරගන්නේ. තමන්ගේ தත්ත්වය ගැන තමන් මින්මක් ඇති කරගන්නේ මම කොච්චර කුහකද? මම කොච්චර ඊර්ෂ්‍යාද? මම කොච්චර අන් අයට රිදෙන විදිහට කටයුතු කරනවද? ඒවා තමන්ගේ පැත්තෙන් තමන්ම මින්මක් ඇති කර ගැනීම තමයි අපහසුම දේ. හැබැයි ඒක ඇති කරගත්ත අය තේරෙනවා නම් මගේ මම මිත්‍යා දෘෂ්ටිකයි. මම බුදුරජාණන් වහන්සේට නිග්‍රහ කරන කෙනෙක්. මම බෞද්ධ කියාගෙන ඊර්ෂ්‍යාව පතුරන කෙනෙක්, ක්‍රෝධය පතුරන කෙනෙක්, වෛරය පතුරන කෙනෙක්. අන්න එහෙම Tamanට දැනෙනවා නම් ඒවා નિවර්දි කරගන්න තියෙන අවස්ථාව ගොඩක් වැඩි. නැත්තම් මහා ඛේද වාචකයක් මරණයෙන් පස්සේ. ඒ ඛේද වාචක අපි කවුරුත් දන්නේ නැහැ. ඒ හැංගෙන ලෝකේ මරණයෙන් මත්තේ හැංගෙන ලෝකේ අපි කොයි පැත්තට වැටුණාද කියලා කවුරක්වත් දන්නේ නැහැ. ඉතින් එතෙන්ටපත් වෙන්න පෙර ආතුව අපිට අපේ චිත්තසංතාන මේ හැම ක්‍රියාවක්ම සිද්ධ වෙන මේ හැම වචනයක්ම කියවෙන මේ හැම සිතුවිල්ලක්ම ඇති වෙන අපේ හිත නිවැරදි හිතක් බවට පත් කර ගැනීම සඳහා අවශ්‍ය කරන සියලු දේ අඩුවක් නැතුවම සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපිට උපයාසක් වෙලා දීලා තමයි පිරිනම් පෑවේ. ඉතින් මේ ඔක්කොම තියෙද්දී අපි හිත හදාගන්නේ නැත්නම් ඒක බුදුහාමුදුරන්ගේ වැරද්දවත් ධර්මයේ වැරද්දවත් මහා සංඝරත්නයේ වැරද්දවත් අම්මා තාත්තගේ සහෝදර සහෝදරයන්ගේ මට මට කරදර කරන අයගේ වැරද්ද නෙවෙයි. ඒක කාගේ වැරද්දද? ඒක තමන්ගේ වැරද්ද. ඒ ඉඩවකාශ තියෙද්දි ඒවා කරගන්න නැති එක. ඉතින් එහෙම தත්වකින් බේරෙන්න තමයි මේ ධර්ම දේශනා මාලාව. ඉතින් ඊයේ දවසෙත් අපි කතා කරේ පහුගිය දින කීපෙම කතා කරේ සතර කමඨහන පිළිබඳවයි. ඊයේ දවසෙත් අපි මරණයේ තියෙන මරණය ගැන මෙනෙහි කිරීමේ තියෙන වටිනාකම ගැන සාකච්ඡා කරා. අද අපි සූදානම් වෙන්නේ ඒ භාවනාවක් විදිහට ඒක කොහොමද කරන්න කියලා කතා කරන්න. කායानुපස්සනාවේ තියෙන කමඨහන් 17කින් 9ක්ම තියෙන්නේ මරණය අරමුණු කරගත් ඒවා. ඉතින් අපි මේ ශරීරය තදින් එල්බගෙන ඉන්නවා. අපිට හරි ප්‍රශ්නයක් තියෙනවා. හැම කෙනෙකුටම අදහසක් තියෙනවා මම විශේෂිත පුද්ගලයෙක් කියලා. මේවා හරි විකාරයක අතකි. තේරෙනකොට තමයි විකාර කියලා තේරෙන්නේ. එතකම්ම ඉන්නවා. මම මම මගේ ශරීරයේ විශේෂිතයි අනිත් අයට වැඩිය. මම කියලා කියන්නේ විශේෂිත කෙනෙක්. අනිත් අයට වැඩිය මම වෙනස් කෙනෙක්. කියලා Taman ගැන පොඩි අදහසක් තියෙනවද නැත්ද? මොකක් හරි අදහසක් තියෙනවා. සමහර අය අදහස් තියෙනවා මම අනිත් අයට පහත් කෙනෙක් කියලා අදහස් තියෙන වෙලාවල් තියෙනවා. හරි? ඒ කියන්නේ මොකක් හරි මිම්මක් තියෙනවා අපිට අනිත් අයත් එක්ක අනිත් අයත් එක්ක සාපේක්ෂව මනින මිම්මක් තියෙනවා. අහවලා මෙහෙමයි මම මෙහෙමයි. අහවලා මට වැඩිය හොඳයි. අහවලා මට වැඩිය නරකයි. අතර මම මෙහෙමයි කියලා මිම්මක් තියෙනවා. ආන්ගේ මිම්ම තියාගෙන තමයි අපි මේ ඔක්කොම ලෝකේ තියෙන හැම දෙයක්ම ඇත්තටම අපේ හිතෙන් මැනීමක් තමයි කරන්නේ හැම වෙලේම. අනිත් අය දිහා බලලා සංසන්දනය කිරීමක් කෙරෙනවද නැද්ද? බලන්න හිතලා ඇත්තම හිතලා බලන්න. අපි සංසන්දනය කරන හැම වෙලෙම අහවලා කොහොමද මෙයා කොහොමද මෙයා කොහොමද කියලා. ඊට පස්සේ ඒ අනුව අපි ප්‍රතිචාර දක්වන්නත් පටන් ගන්නවා. ඒ අනුව Tamanට ලකුණු දාගැනීමකුත් කරගන්නවා. මට මේ වගේ හැකියාවක් තියෙන කෙනෙක් ওই විදිහට එක එක එක එක විදිහට අන්න ඒ අන්න ඒ தත්වයක් චුට්ටක් තේරුම් ගන්න බලමු. මම අහලා තියෙන මෙන්න මෙහෙම කියනවා ගොඩක් අය. මම කියන්නේ මේක ප්‍රායෝගිකව අපි ළඟා වෙන්න ඕන තැනක් කියලා. අහවලා මට හරි ආදරෙයි කියලා කියනවා. නේද? ඔහොම කියනවා නේද? ඒක මැන්නේ මොකෙන්ද දන්නේ අහවලා මට හරි ආදරෙයි කියනවා. හොඳයි. ආදරය කියලා එකක් තියෙනවා කියලා දැනගත්තේ කොහෙන්ද? කාගෙන්ද? මං කිව්වොත් තමන්ගෙන්මයි කියලා. ආදරය කියන එක අපිට දැනුණා. නේද? අපි හැමෝටම ආදරය කියන එක දැනෙනවා. ඒ දැනෙන දැනීම අනුව මම හිතාගෙන ඉන්නවා මට දැන් දැනෙනවනේ ආදරය කියලා එකක්. එහා පැත්තේ අයටත් මට වගේම ආදරය කියන එක දැනෙන ඇති කියලා. නේද? ඒක එහෙමම දන්නේ නැහැ. හොඳට විශ්වාසද මට වගේම දැනෙන්නේ කියලා? දැන් මේ කතා කරන මට ආදරේ දැනලා තියෙනවානේ. ඉතින් මම හිතනවා ඔය කටට දැනෙන්නේ විදිහමයි කියලා. ඒක එහෙමමයි කියලා 100%ක් විශ්වාසද? නෑ. මම මයින්ඩ් යන්නේ මොකෙන්ද? කාගේ මින්මෙන්ද? මගේ මින්මෙන්මයි ඉන්නේ. මට දැනෙච්ච එකෙන් මම හැබැයි මයින්නවා. මම හොඳට දන්නවා මට මෙච්චර ආදරේ හිතුණා මම මෙන්න මේ වගේ ක්‍රියාවන් කරනවා කියලා. මම හොඳට දන්නවා මට මෙච්චර තරහ આવොත් මම මේ වගේ ක්‍රියාවන් කරනවා කියලා. අනිත් අය ඒ වගේ ක්‍රියාවන් කරනකොට අනිත් අය ඒ වගේ ක්‍රියාවන් කරනකොට මම හිතාගෙන ඉන්නවා එයාටත් ඒ වගේම මට වගේම හැඟීමක් තියෙනවා කියලා. ඒක තමයි අපි ඇති කරගත්ත ලොකුම වැරද්ද. පොඩ්ඩක් හිමින් තේරුම් ගන්න බලන්න මම කියන දේ. එකම දේ දැකලා එකම දේ ඇහිලා අපි ඔක්කොම ක්‍රියා කරන්නේ එකම විදිහටද කියලා බලන්න. අපේ ගෙදරට කවුරුද ඇවිල්ලා බයිනවා. තාත්තා ගහන්න පයින්න හදනවා. මල්ලි බයින්න හදනවා. අම්මා නිකන් ඉන්නු කියනවා නේද? එතකොට නිකන් ඉන්න කෙනෙක් දැක්කොත් එයාට ඇති වෙන හැඟීම ඊට වඩා අඩු අඩු හැඟීමක්. එහෙනම් ක්‍රියාවන් එක එක ඒවා සිද්ධ වෙනකොට ඇති වෙන හැඟීම් වල වෙනස්කම් තියෙන්න පුළුවන්. එකම හැඟීම කියන එක අපිට හැඟීමෙන් මයින්ඩ් බෑ ක්‍රියාවෙන් මයින්ඩ් බෑ යාතුල ඇතුලේ තියෙන ඒ හැඟීමමයි කියලා. මොකද එක එකන ක්‍රියාත්මක භාවයට එන්නේ එක එක මට්ටම් වලදී. එතකොට මම බොහෝම ආදර බල්මා කියලා ආදර ක්‍රියාවන් මගේ පැත්තෙන් කරන්නේ මෙච්චර හැඟීමක් ආවම කියලා මං හිතන් ඉන්නකොට එහා පැත්තෙන් ඒවා කරනකොට හිතන්නේ අපිත් ඒ වගේම හැඟීමක් තියෙනවා කියලා. නමුත් තේරිලා තියෙනවද විතක ඒ වගේ ක්‍රියාවෙන් වචනෙන් ක්‍රියාවෙන් එක එක්කෙනාගේ හිතවල තියෙන හැඟීම් මැන්න අපි අන්තිමට වෙලාවට කියනවා කවුද හිතුවේ මේ වගේ කෙනෙක් කියලා නේද ඇයි ඒ පරිදිට මැනගෙන වැරදියට මයින් එක පැත්තක තිබ්බාවේ ඊළඟ කාරණාව තමයි අපි හරියට මැනගත්තා කියන්නේ කොහොම හරි කරලා. ඒ මැන්න එක හැමදාම එකම විදිහට තියෙනවද? නෑ හිතව තියෙන හැඟීම් තප්පරෙන් 1000න් පංගුවකටත් වැඩිය පොඩි කාලෙකදී වෙනස් වෙලා යනවා. ඉතින් ඔච්චර වෙනස් වීමක් වෙන ලෝකෙක අපි ආදරය වගේ දේවල් ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. ඒක හරි අහිංසක බලාපොරොත්තුවක්. ඒක හරි අසරණ බලාපොරොත්තුවක්. ඒක හරි අහිංසකයි අසරණයි කියලා කිව්වේ මේ ඒක හරි නිකන් නේද ඒක මේ තේරෙන්න ඕනේ හොඳට ඒක මේ නිකන් නොපේනෙන නොතේරෙන නේද වෙනස් වෙන දෙයක් ගැන තියාගෙන ඉන්න බලාපොරොත්තුවක් හරියට නිකන් හෙට උදේ දේ දුන්නක් පායයි වගේ. ඒක වෙන්නත් පුළුවන්. නොවෙන්න පුළුවන්. අද දේ දුන්නක් දැකලා අපි හිතන හෙට මේ වගේම දේ දුන්නක් පායනවා කියලා. ඒක එහෙම වෙන්නේ නෑ. නොවෙන්න තියෙන කාලේ ඉතින් අන්න ඒ වගේ ලෝකේ අපිට අයිතියක් නැතුව හැදෙන දේවල් ගැන අපි අයිතිය ප්‍රකාශ කරගෙන ලෝකේ මැනගෙන ඉන්නවා. ඒ විදිහට මමත්වයක් Tamange කියලා දෙයක් අයිති නැති දෙයක් අයිති නැති දෙයක් කියනකොට ඒක නිකන් අර අර නව කතාවකට කියනවා වගේ දැන් මට අයිති නැහැ කියලා ධර්මයේ තියෙනවා එච්චරයි. එහෙම කියලා නිකන් ඉන්නවා. අයිති නැති බව පිරික්සලා බලන්න ඕනේ. තරහ යන්නේ මගෙන් අවසර අරගෙනද? ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ තමන්ගෙන් අවසර අරගෙනද? ආදරය ඇති වෙන්නේ තමන්ගෙන් අවසර අරගෙනද? කවුරු මට කියලා දොන්න දැන් තරහ යන්නයි හදන්නේ කියලා අපෙන් අවසර අරගෙන දෙන්නේ. මේ සද්දේ පවා ඇහෙන්නේ තමන්ගෙන් අවසර අරගෙනද? මගෙන් කිසිම අවසරයක් නැතුව අකමැති සියලු සද්ද මේ කන හරහා රිංගලා යනවද නැද්ද? මගෙන් කිසිම අවසරයක් නැහැ. එහෙනම් මේවා මට අයිතිද? මම කෙටියෙන් මේ මතක් කරේ. හරි ඔක්කොම අපි සාකච්ඡා කරනවා ඔක්කොම ටික සාකච්ඡා කරනවා අනාත්ම සංඥා කතා කරන වෙලාවේ. මේ ධර්ම දේශනා මාලාවේදී අනාත්ම සංඥාව කතා කරනවා. නමුත් මේ වෙලාවේ මම මේ මතක් කරන්න යන්නේ මට කියලා අයිති නැති මේ වස්තුව මගේ කරගන්න ගන්න උත්සාහයේදී අපි හරියට දුකටපත් වෙනවා. හරියට දුකටපත් වෙනවා. ඉන්නකනුත් දුක් විඳලා අන්තිමට මොකද වෙන්නේ? ඇහිලා තියෙනව නේද සද්දේ? මගේ කරගන්න බැරි වෙනස් වෙන paludu වෙන, කැඩෙන, බිඳෙන දේවල් වෙනස් වෙන්නේ නැහැ, paludu වෙන්නේ නැහැ, කැඩෙන්නේ නැහැ මගේ කියලා ගත්ත අය එහෙම ගත්ත එකේ සාපයට මලමිනී බදාගෙන කෑ ගහනවා එහෙලා තියෙනවා. අනේ යන්න එපෝ මාත් එනෝ කියලා නේද? වලට පයින්නෝ කියලා දැන් ඊපෙර දැක්කනේ මීතර මුල්ලේ නේද? දැක්කද ක්ෂණයක සිද්ධ වෙන අනිත්‍ය ස්වභාවය ඉස්මතු වෙලා ආපු හැටි. ඒක දරා ගන්න බැරුව පොළවේ යට ගහ පපුවේට ගහගෙන ඔළුවට ගහගෙන ඒ නිකන්ද විහිළුවටද නෑ ඒ අතුලාන්තයෙන් එන මහා දුක්ඛන්ද ඔවැනි දුක්ඛන්දු උහුලපු වාර ගන්න කොච්චරද කියලා සංසාර ජීවිතේ කියන්න පුළුවන් කමක් නැත්තේ ඉතින් ඔන්න ඔය ව්‍යසනයෙන් බේරෙන්න Tamanට අයිති නැති දේවල් Tamanට අයිති නැති බව දැනගන්න තේරුම් ගන්න අතුලාන්ත අවබෝධයක් ඇති කරගන්නටයි බුදුරජාන් වහන්සේ ධර්ම දේශනා කරලා තියෙන්නේ ඉතින්ලා මෙහි මූලික පියවරක් විදිහට අපි අනිත්‍ය සංඥාවට හැරෙන්න ඕනේ. අනිත්‍ය සංඥාවට හැරෙන්න තියෙන පළවෙනි ක්‍රමවේදය තමයි මේ ශරීරය ගැන ශරීරයේ ස්වභාවය ශරීරයට මොකද වෙන්නේ කියලා හොයාගන්න එක. අපි හිතට මොකද වෙන්නේ මරණාසන්න කාලයේදී කියලා ඊයේ දවසේ සාකච්ඡා කරා. බොහෝ වශයෙන් සාකච්ඡා කරා. එතකොට බොහෝ බය ඉපදෙනවා. මගේ හිත මම රැකගත්තේ නැත්නම් මරණාසන්න මොහොතේදී මොකද වෙන්නේ කියලා. දැන් අපි අද කෙටියෙන් මේ කය ගැන සාකච්ඡා කරගෙන යන් මරණාසන්න වෙලාවේදී මොකද වෙන්නේ කියලා මේ කය ගැන පිළිබඳ තියෙන එහා පැත්ත මෙහා පැත්ත ගැන තියෙන මිම්ම මම කලින් කතා කරපු මිම්ම නැති කරගන්න. අපි මැනගෙන තියෙනවා. මානසික වශයෙන් සහ කායික වශයෙන් දෙපැත්තෙන්ම මිමි හදාගෙන තියෙන්නේ. මම මෙහෙමයි මම මෙහෙමයි කියලා. හොඳයි. මරණානුස්මතිය කියලා කියන්නේ මරණය ගැන නැවත නැවත නැවත නැවත සිහි කිරීමයි. ස්මෘතිය කියලා කියන්නේ එතකොට අනුසතිය. නැවත නැවත සිහි කිරීමට කියනවා අනුස්සති කියලා. නැවත නැවත සිහි කිරීමට. ඇයි අපි නැවත නැවත සිහි කරන්නේ? අපේ සිහිය වර්ධනය කර ගැනීම සඳහා. මේක තේරුම් ගමු ඉස්සෙල්ලාම නුවණ සිහිය කියන දෙකේ වෙනස තේරුම් ගන්න ඕනේ. මෙතන ඉන්නවද මැරෙනවා කියලා දන්නේ නැති කෙනෙක්. ලෝකේ ඉන්නවද? ලෝකේ මැරෙනවා කියලා දන්න තියා ඉන්නවා. කවුද? මන්දබුද්ධිකයා ඉන්නවා. තරුව ඉන්නවා පුංචි. නේද? අන්න එයාලට අපි කියන මරණය ගැන දන්නේ නෑ කියලා. අන්න ඒ මරණය ගැන දන්නේ නැතිකමට කියනවා. දන්නේ නැත්නම් කියනවා එයාට මරණය ගැන නුවණ නෑ කියලා. දැන් අපි මේ ඉන්න ඔකොටම මරණය ගැන නුවණ නුවණ තියෙනවා. නමුත් කවුරු හරි බයින වෙලාවට, අනුම්පද කියන වෙලාවට දුක හිතන වෙලාවල් වලදී මොනවා හරි නැති වෙනකොට මරණය ගැන මතකයක් එහෙම තියෙනවද? පැටක් එහෙම හෙල්ලලා තිබ්බොත් පොඩ්ඩක්. නෑ මරණය කියන එක මතක් වෙන්නව නෑ. එහෙනම් නුවණ තියනවා මොකද නැත්තේ? සිහිය නෑ. මැරෙන්නේ නෑ වගේ වැඩ කරනවා ඕනේ නෑ. කවදාකවත් මැරෙන්නේ නෑ වගේ වැඩ කරනවා. හ්ම්. එහෙනම් ඒක තේරුම මොකද්ද? නුවණ තියනවා තියෙන නුවණ පිළිබඳව සිහිය සිහිය නෑ සිහිය නෑ හරි අන්න ඒ සිහිය වර්ධනය කරන්න ඕනේ හැම වෙලේම යමක් මතක් වෙමින් අනිත් වැඩ කරන්න පුළුවන්කම තියනවාද මරණ සිහිය හැම වෙලේම තියෙන්න ඕනේ කියලා බුදුජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම ඉන්න පුළුවන් ඕවා කියනකොටම කෙනෙක් කියනවා එහෙම ඉතින් ජීවත් වෙන්න පුළුවන් වෙන වැඩක් කරන්න හම්බෙන්නේ නැද්ද එතකොට ඉතින් අපි බලන්න මම කිව්වා කලින්ම කොච්චර වෙලා ගියත් කමන්නේ කතා කරන දවස් ගාණක් මේ කමටහන ගැන කතා කරත් කමන්නේ මේක ප්‍රායෝගිකව තියෙන සැක සංකා දුරු කරගෙන භාවනාවක් විදිහට වර්ධනය කරගන්න ඕන කියන එක දැනගැනීම සඳහා අපි සාකච්ඡා කරගෙන යනවා හැඟීම සහ වචනය කියන්නේ එකද දෙකද අනු තේරුම් ගන්න ඕනේ මම මෙයාගෙන් අහනවා අද හවස මැරෙන්න පුළුවන්ද බැයිද? මැරෙන්න තියෙන ඉඩ කඩක් තියනවද නැද්ද? ඕන් කියනවා කිසිම ප්‍රශ්නයක් නැහැ. තියනවා තියනවා අපිව මැරෙන්න පුළුවන් අද හන්තයි. හරි. අම්මා තාත්තා අපිට ජීවිතුන් අතර ඔක්කොගෙම ඉන්නවා කියලා මම අහනවා. අම්මා තාත්තා අපි නැරෙන්න පුළුවන් බයිද හන්දෑවේ? අප්පෝ පුළුවන් මොකද බැරි සම්තුලනේ කියලා කියනවා. දරුවෝ දරුවාම බෑන්දෑ නැරෙන්න ඉඩ තියෙනවා කියලා කිව්වොත් ඔව් ඉතින් ඒකත් වෙන්න පුළුවන් තමයි. ඉතින් ඒක තමයි ලෝක ස්වභාවය. ඉතින් අනිත්‍යයි නේ කියලා කියන්නේ. ඔය ඔක්කොම කියන අතර වාරේ ඇතුළෙන්ම යටින්ම බලාපොරොත්තුවක් තියෙනවා මොකද්ද? ඒක නම් වෙන්නේ නැහැ. ඒක නම් වෙන්නේ නැහැ. ඒක හැඟීමක් නේද? උඩින් අපි වචනෙන් කියනවා ඔව් අද හැන්දෑව මැරෙන්න පුළුවන් කියලා. යටින් හැඟීමක් තියෙනවා නෑ ඒක වෙන්නේ වෙන්නේ නෑ. ලබන අවුරුද්දේ අම්මා මැරෙනවා කියලා කිව්වොත් ඒත් මොකක්ද තියෙන්නේ හිතේ? වෙන්නේ නෑ. තව අවුරුදු 5කින් මැරෙනවා කියලා තිබ්බොත් ඒත් කියන්නේ නෑ එහෙම වෙන්නේ නෑ කියන හැඟීම තියෙනවද නැද්ද? ආන් මේ හැඟීම කියන්නේ බලාපොරොත්තුවක් තියෙනවා ඒක එහෙම වෙන එකක් නෑ වෙන එකක් නෑ කියලා. ඕනෑම බලාපොරොත්තුවක් කැඩුනොත් දුකයිද නැද්ද? මොකද කියන්නේ? දුක් ඇති වෙන්නේම බලාපොරොත්තු කැඩීමෙන්ද කඩවීමෙන්ද නැද්ද? එහෙනම් ඔන්න ඔය හිතේ තියෙන මැරෙන්නේ නෑ කියන බලාපොරොත්තුව කොයි වෙලාවෙ හරි කඩ වෙනවද නැද්ද? Taman සහ අනුන්. Taman සහ අනුන් මැරෙන්නේ නැහැ. ළඟම ඉන්න අය මැරෙන්නේ නැහැ. නෑ මැරෙන එකක් නැහැ. හෙට මැරෙන එකක් නැහැ. අනිද්ද මැරෙන එකක් නැහැ. නේද? එහෙම තියෙන අදහස බලාපොරොත්තු වෙද නැද්ද? ඒක කවදාද කැඩෙනවමද නැද්ද? කැඩෙනවමද නැද්ද? එහෙනම් දුක් ඇති වෙනවමද නැද්ද? එහෙනම් නැති කරගන්න ඕන මොකද්ද? ඔන්න ඔය බලාපොරොත්තු හිතේ අයින් වෙන්න ඕනේ. ආන් එකටයි මරණ සතිය. මරණ සතිය වඩන්න උන්ගේ ඔන්න ඔය බලාපොරොත්තු අයින් වෙනවා. ඒක හැඟීම අයින් වෙනවා. වචන නෙවෙයි. මරණවා කියන වචන කියන එක නෙවෙයි. එන්නේ හැඟීම අයින් වුණාම තණ්හාව අඩු වෙනවද නැද්ද? ඊර්ෂ්‍යාව අඩු වෙනවද නැද්ද? වෛරය අඩු වෙනවද නැද්ද? තණ්හාව, ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, මාන්නය කියන ඔක්කොම හැඟීම්ද නැද්ද? වචනද හැඟීම්ද? ඔක්කොම හැඟීම්. කොහෙද උපදින්නේ? අපේ సంతානයේ උපදින හැඟීම්. ඒවා පුළුවන් තරම් තෝරගෙන සම්මා සම්බුදුරජාන් වහන්සේ චෛතසිකයන් 52ක් විදිහට අපිට හඳුන්වලා දීලා තියෙනවා. නමුත් ඉතින් ඒවා කොහොමද දැනගත්තත් ඒ නරක ඒවා අයින් කරගන්නත් හොඳ ඒවා වර්ධනය කරගන්නත් අපි දැනගන්න ඕනේ. මරණය කියන හැඟීම හැම වෙලෙම හිතේ තියාගෙන ජීවත් වෙන්න බැයිද දන්නේ නැහැ. අන්න දැන් හොයාගන්න ඕනේ. කොයි පැත්තෙන්ද උක හොයන්න ඕනේ. මේක යොදා ගන්න. මේක යොදවන ඇප්ලයි කරන මේ ධර්මය යොදවන උපකරණය කොහෙද තියෙන්නේ? කඩේ. කඩේ ගන්න තියෙන එකක්ද? නෑ. මේක යොදවන උපකරණ මේක යොදවන බුදුචාන් වහන්සේ දේශනා කරපු ධර්මයේ යොදවන උපකරණය තමයි අපේ මනස කියලා කියන්නේ. මානසිකාරය කියන්නේ ඒක. හරිද? අන්න ඒ මානසිකාරයට මේක යොදවන්න ඕනේ. යොදවුවාම ඒක ඒ විදිහට කරගෙනවා. හරි? එහෙනම් අපි කාගේ දිහාද හැරිලා බලන්න ඕනේ? එක හැඟීමක් තියාගෙන හැම වෙලෙම ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් එහෙම ක්‍රමයක් මේ මානසිකාරය තුළ තියනවාද? ක්‍රියාත්මක වෙන ක්‍රමයක් කියලා අපි හොයලා බලන්න ඕනේ. නැත්නම් වැඩ නැහැ. කවුරුහරි කෙනෙකුට කවුරුහරි කෙනෙක් ආදරය කරන්න පටන් ගත්තා කියලා හිතන්න. නැවත නැවත නැවත නැවත නැවත නැවත ආදරයෙන් ආදරයෙන් මෙනෙහි කරන්න පටන් ගත්තාම මොකද වෙන්නේ ආදර හැඟීමට? අඩු වෙනවද වැඩි වෙනවද? කෙනෙක් පිළිබඳ ආදරයෙන් මෙනෙහි කරන්න ගත්තාම ආදරය කියන හැඟීම හිත තුළ උපදින ප්‍රමාණය අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා. මතක් කරන්න බලන්න වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා උපරිමයක් දක්වාම ගියා කියලා හිතන්නකෝ. එහෙම කාලවල එනවනේ. නේද? ආන් එතකොට ජීවිතේ ගෙව්ව හැටි මතක් කරන්න පොඩ්ඩක්. උදේ නැගිටිනකොට මොකද්ද මතක් වුනේ? කනකොට නානකොට ජීවිතේ හැම මොහොතකම මං කිව්වොත් මතක් නොවන මොහොතක් නැති තරම් කියන තත්ත්වයටපත් වෙලා ජීවත් වෙච්ච අවස්ථා තියෙනවද නැද්ද? තියෙනවා. නේද? මතක් නොවන මොහොතක් නැති තරම්. එතකොට එහෙනම් හැම වෙලේම මතක් වුණා කියලා නේද මේ කියන්නේ? නේද? එතකොට කෑවේ නැද්ද? බීවේ නැද්ද? වැරදි ගියේ නැද්ද? පාසල් ගියේ නැද්ද? නෑවේ නැද්ද? නිදියාවේ නැද්ද? ඔක්කොම කරාද නැද්ද? ඔක්කොම කරන ගමන් ආදරය කියන හැඟීම තිබ්බද නැද්ද? ආදරය කියන හැඟීම ප්‍රබලව තියාගෙන ඔක්කොම වැඩ ටික කරාද නැද්ද? කරා. හොඳට මතකයි. නේද? එහෙනම් මරණය කියන හැඟීම හැම වෙලෙම තියාගෙන ඔක්කොම වැඩ ටික කරන්න බැයිද? පුළුවන් වෙන්න මොනවද නැද්ද? ආදරය කියන හැඟීම හැම වෙලෙම මේකෙන් ඉපදී ඉපදී ඔක්කොම වැඩ ටික කරේ ඒ தත්ත්වයට මාවපත් වුණා. කොහොමදපත් උනේ? මෙනෙහි කරලා ආදරයෙන් මෙනෙහි කරලා නේද? ආදරයෙන් මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න ආදරය කියන එක හොඳටම වැඩි වෙලා හැම වෙලේම මතක් වෙන පටන් ගත්තා. ඒ හැඟීම තියාගෙන ඔක්කොම වැඩ ටිකක් කරා. හැබැයි කවුරු හරි ආවත් කතා කරන්නේ කවුරු ගැනද? කවුරු හරි හම්බුනහමත් කතා කරන්නේ කවුරු ගැනද? කොහෙන් හරි ගිහලා කතාව හරි දාන්න යන්නේ අන්න අර පැත්තටමයි. නේද? යනවනම් ඒ පැත්තටමයි යන්න හදන්නේ. හැම වෙලේම මේ පැත්තට. එහෙනම් මරණය නැවත නැවත නැවත නැවත මරණීය හැඟීමකින් මෙනෙහි කරොත් මැරෙනවා ජීවිතය නියත වශයෙන්ම නැති වෙනවා මරණය නියත වශයෙන්ම සිද්ධ වෙනවා ජීවිතය අනියත ස්වභාවයක් මරණය නියතයි කියන හැඟීම උත්පාදනය කරගෙන ආන්ගේ හැඟීම උපරිම තලයකට වර්ධනය කරගත්තොත් මොකද වෙන්නේ? ගත කරන හැම නිමේෂයකම තව මොහොතකින් මා මැරෙන්න තියෙන ඉඩ කඩ තියෙනවා කියන හැඟීමෙන් බලාපොරොත්තු නැතුව ජීවත් වෙන්න පුළුවන්. මං විතරක් නෙවෙයි මම සහ අනුන්. මම සහ අනුන් කියන අය මගේ දරුවෝ කියන අය ඒ කියන්නේ ඒකේ තේරුම අප්පෝ මාව මරනවා නිකන් ගන්න ඕනෙත් නෑ රස්සාවක් කරන්න ඕනෙත් නෑ ඔහේ පැත්තකට වෙලා ඉන්නවා කියලා ඉන්නවා කියන එකද? නෑ. එහෙම ඉඳලා මරුන්නේ නැත්තම්. එහෙම ඉන්න පුළුවන් හෙට අනිවාර්යෙන්ම මරනවා කියලා දන්නවා. නේද? ඒකට අනිවාර්යෙන් මරණව නෙවෙයි කොයි මොහොතක හැම මොහොතකම මැරීමේ හැකි මාව මරණයටපත් වීමේ හැකියාවක් තියෙනවා. හැකියාවක් තියෙනවා කියන හැඟීම මගේ ළඟ තියෙනවා. බලන්න එහෙම තියන අය. එහෙම තියන අයගේ ජීවිතේ නිදාගන්න යනකොට එළි වෙනකන් ඇති නිදිනේ දන්නේ නැහැ නේ මොකවත් එළි වෙනකන් ඉඳීද දන්නේ නැහැ. එහෙම හිතලා තියෙනවද දන්නේ නැහැ එක දවසක්වත්. නේද? අපි හිතමුකෝ ඔන්න ගෙදරක දොරවල් නැතුව ඉඳ වෙලා හොරු ඉන්න ප්‍රදේශයක් කියලා හිතන්න. නිින්ද යාගෙන ඉඳි මොකද හිතෙන්නේ? හෙට උදේ වෙනකම් මේ බඩු ටික තියෙයිද? දන්නේ නැහැ. කියලා අපිට අයිතියක් නැතුවම අරයි යන්න පුළුවන් ප්‍රදේශයකට. ඇහැරෙනව බඩු ටික තියෙනවා නම් මොකද හිතෙන්නේ? අපේ යන්තම් ඇති තියෙනවා කියලා. අන්න ඒ වගේ මරණ සතිය වඩපු අයට නිදාගන්න යනකොට හිතෙන්න ඕනේ. හිත උදේ වෙනකන් ඉඳීද දන්නේ නැහැ. ඒකද මේක නිකන් මේ මගේ පාලනයෙන් අයින් වෙනවා වගේ වැඩක් නෙවෙයි. නිදාගත්තට මොකක්ද දන්නේ නැහැ. ඇහැරෙනකොට මොකද හිතෙන්න ඕන? යන්තම් යන්තම් ඉන්නවා. නේද? තාම ඉන්නවා. ඉතින් අපේ චින්තනය වෙනස් වෙන්න ඕනේ. කොච්චර මේ හැඟීම ප්‍රබල වෙන්න ඕනද කියලා බුදුරජාණන් වහන්සේ මරණ සතිය ගැන දේශනා කරපු තැන්වල සඳහන් කරලා තියෙන්නේ. කොච්චර මේ හැඟීම ප්‍රබල වෙන්න ඕනද කියනවා නම් හුස්මක් උඩට අරගෙන පල්ලෙහාට දානකොට ගන්න හුස්ම උඩට ගන්නකොට පල්ලෙහාට දාන්නවත් වෙලාවක් ශක්තිය කියන්නේ ඊට කලින් මාව මරණයටපත් වෙන්න පුළුවන් කියන තැනට එනකම් වර්ධනය වෙන්න ඕනේ. හරිද? මේක හුඟක් අය කතා කරන ඕක මොකටද මැරණ එක මැරෙන්නේ ඕක ගැන හිත හිත ඉන්නේ මොකටද? හොඳ ප්‍රශ්නයක්. නේද? හිත හිත ඉන්නේ ඇයි? නිකන් නෙවෙයි. විභාගයක් කිට්ටු වෙනකොට දරුවන්ට ආසන්න වෙනකොට මොකද වෙන්නේ ආසන්නයි කියලා දැනගන්නකොට? වේගෙන් වැඩ කරනවද නැද්ද? අප්‍රමාදීව වැඩ කරනවද නැද්ද? නේද? හැබැයි ඔන්න වැඩ කරනකොට මේ මේම හිතෙනවා අන්තිමට. උඹ බලන්න විභාගයක් එක්කිනකොට හිතන හැටි. දැන් දවස් සතියයි තියෙන කියලා කියන්නේ විභාගයකට. තව සතියක් තිබ්බනම් මම දන්නවා කරන හැටි. නේද? අන්තිමට විභාගය හෙට කියලාත් කොහොමද හිතන්නේ? තව එක දවසක් තිබ්බනම් මම දන්නවා කරන හැටි කියලා. ආන් මේ ජීවිතේ ගෙවලා ගෙවලා ගෙවලා ගෙවලා කරගන්න දෙයක් නැතුව කොන්දපන් නැතුව යනකොට නැගිට ගන්න බැරුව යනකොට හිතෙනවා කෙලින් ඉන්න එක දවසක් තිබ්බනම් මම දන්නවා භාවනා කරන්න හැටි. හරි. කෙලින් ඉන්න නිරෝගීව ඉන්න තව දවස් දෙකක් තිබුණා නම් මම දන්නවා ධර්මය අවබෝධ කරන්න හැටි. නෑනේ අප්පා. හරි නෑනේ. මැරෙන්න ආසන්න වෙනකොට හිතෙනවා මට මට මම දැන් තමයි මට තේරෙන්නේ මං ජීවත් වෙලා තියෙන විදිය තේරුමක් නෑ කියලා. එතකොට ආයෙ ගොඩ ගන්න බෑ. හරි ඒක අපිට හොඳ සැලසුමක් මරණ සතිය නැති හින්දායි අපිට එහෙම උනේ මරණ සතිය වර්ධනය වුණාම අන්නේ සැලසුම හදනවා කලින්ම හරි මොකද විභාගේ වගේ නෙවෙයි මේක කොයි මොහොතද කියලා කියන්නේ විභාගෙට නම් දින දෙනවා මේක මේක කොයි වෙලාවෙ සම්මුඛ පරීක්ෂණයට ගන්නේ දන්නේ නේද එන්න කියන වෙලාවෙම ගන්නවා ඉතින් එහෙනම් ඒකට කල් නැහැ මරණ සතිය හොඳට වර්ධනය කරගන්න ඕනේ මේ සඳහා මොකද කරන්න ඕනේ මරණය හොඳට මෙනෙහි කරන්න ඕනේ. ඉතින් අපි මූලික වශයෙන් නවසිරතික ගැන සාකච්ඡා කරන්න පෙර මූලික වශයෙන් කොහොමද මේක කරන්නේ අපිට තේරෙන දැනෙන හැටි ටික අපි පොඩ්ඩක් සාකච්ඡා කරමු. තමන්ගේ ශරීරයට අනුගත වෙලාවේ මරණ සතිය කරන්නේ. කරන්නේ. හුඟක් අය අනුන්ගේ ශරීර අනුන්ගේ දේවල් ගැන හිතනවා. ඇත්ත එක පියාගෙන භාවනා කරන කෙනාට පුළුවන් මේක යෝජනාවක් මේක කරන්න පුළුවන් ක්‍රමයක් අපිට ගුරු පරම්පරාවලින් ලැබිච්ච ක්‍රමවේදයක්. නමුත් ඒක ධර්මයට පටහැන්නේ නැහැ. හරි? පැහැදිලිවම මගේ මේ ඇස් දෙක නැත්තරම නැති වෙනවද නැද්ද? මොහොතකට හිතන්න. ඇස් දෙක නැති වුණොත් ආය තවත් එහාට මට මේ ලෝකයේත් එක්ක ආලෝක සම්බන්ධතාව පැවැත්වීම ඇන හිතෙනවා. නේද? ආය කිසිම ආලෝක රූපයක් පේන්නේ නැත යන රතු නෑ නිල් නෑ කහ නෑ මොකක්වත් නෑ ආයෙව බැලීමක් නෑ අම්මා බැලීමක් සහෝදරයා බැලීමක් ඔක්කොම ඉවරයි එහෙනම් මගේ ඇස් දෙකේ වගේ නැති වෙලා යනවා කන් දෙක ඒත් එහෙම සියලු ශබ්ද සම්බන්ධතා නැති වෙලා යනවා හරිය දුරකතනයකින් අමතම තෙද්දී එක පාටම ප්‍රතිචාරයක් නැත ආය ගන්නවා ගන්න ප්‍රතිචාරයක් නැහැ නැති මොකද මම කරන්නේ ප්‍රතිචාරයක් නැත්නම් ඒ වගේ මේ ලෝකයෙන් ප්‍රතිචාර නැති වෙනවා මට. කවදා හරි සදාහටම ප්‍රතිචාර නැද ඉතින් මේ කනේ හිත තියාගෙන මේ කන මට සම්පූර්ණයෙන් නැතිලා යනවා. මේ ඇස් දෙක මට සම්පූර්ණ ඒ එතකොට ඒ වෙලාවේ අපේ කල්පනා තියෙනව කොහේනද? තමන්ගේ ඇස් දෙක ගැන. හරි මේක නැතිලා යනවා. කන නැති වෙලා යනවා. ඊළඟට ඒ වගේ කොයි වෙලාවක හරි ඇස් පේන්නේ නැතුව කන් ඇහෙන්නේ නැතුව යනකොට දැන් තියෙන කෑ ගහන්න. නේද වෙන ක්‍රම දෙයක් නැහැනේ. කෑ ගහන්න හදනකොට අර හීනෙන් බය වෙලා වගේ සද්දේ පිට කරන්න වුමනාව තිබ්බට පිට වෙන්නේ නැහැ. හරිද? කොච්චර අසරණ වෙනවද බලන්න. පිට කරන් රෝමනාතු බඩ පිට වෙන්නේ නැහැ කෑ ගහන්න දුවට සද්ද පිට වෙන්නේ නැහැ ඊළඟට අතපය උසලා එක එක කියා ගන්න උත්සාහ කරනවා මේ ඔක්කොම එකවර වෙන්නේ නැහැ අතපය උසලා එහෙම එක එකව කරන්න හදනකොට මොකද වෙන්නේ කිලෝ 25 30ක් පටවල වගේ අත් උස්සන්න මෙහෙම උත්සාහය ගත්තට ඉස්සෙන්නේ නැහැ. හරි. ඔන්න එහෙම දවසක් එනවා අපිට. ඒ වෙලාවට හුස්ම උඩට ඇද්දොත් එහෙම හුස්ම උඩට ඇද්දට දැන් වගේ නොමිලේම බෑ. හරි අමාරුයි. අමාරුවෙන් උඩට ඇදගත්තොත් එළියට දාන්නත් අමාරුයි. ඉතින් කට්ටිය කරන්නේ නහය මදිවට කාටනොත් අදිනවා. එතකොට ගාන සද්දයක් එනවා. ওই සද්ද ලෙඩකින් එන්න ගත්තොත් එහෙම මොකද කියන්නේ? අන්න පණ අදිනවා කියනවා. නේද? ඉතින් මෙන්න මේ தත්ත්වෙට මාවපත් වෙනවා කොයි වෙලාවක හරි. අතපය උස්ස ගන්න බැරි தත්ත්වෙට. ඉතින් බලන්න මාව. මේ වින්න මාව අන්න එවැනි தත්ත්වයකටපත් වෙනවා. මේ ඇස් දෙක මට එතකොට මේ ඇස් දෙක හිල් තැන ඇස් දෙක මට නැතු වෙනවා. කන් දෙක අගුල් වටනවා කිසිම සද්දයක් ආයේ මේ ලෝකෙත් එක්ක සද්දයක් නැහැ. ඒවත් එක්ක හැඟීම් උපදවා ගන්න ඕනේ හිතනකොට. මේ ඔක්කොම මට නැති වෙනවා කියන හැඟීම. හරි මරණයේදී. ඊළඟට අතපය උස්ස ගන්න බැරි වෙනවා. කතා කර ගන්න බැරි වෙනවා. අහු වෙලා අන්තිමට මොකද වෙන්නේ? මාව මරණයටපත් වෙනවා. ඊට පස්සේ මේ ශරීරය දන්නවද අපේ ශරීර වලට කරන දේ ඊට පස්සේ? දැන් තියෙන ගෞරවය එහෙම තියෙනවද? නෑ මේක ඇවිල්ලා අර දාගන්නේ කොහොමද? අලමල්ලක් පටවනවා වගේ. හැස්සකට දාගන්නේ නේද? දබං ගාලා දාගන්නවා. දාගෙන ගිහලා මේකේ තියෙන සම්පූර්ණ මේ ඇඳුම් අයින් කරලා නාවනවා නේද? හිස් රැවුල් තියෙනවා නම් ඒවා කපලා දාලා ජීවිතේ අන්තිම වතාවට කට්ටක එහෙම තියලා නේද හැමදාම තිබ්බ එක එහෙම කළා මොකද කරන්නේ නේද බඩ බඩ පලනවා පල්ලේක තියෙන ඔක්කොම ටික අයින් කරනවා අයින් කරලා ඒවා අයින් කරන්න ලෑස්ති කරගත්තා රෙදි කැලිය මෙහා පැත්තේ තියෙනවා ඒව ඔක්කොම අර කර දාලා බඩ ඇතුළට අර රෙදි කැලිය ළඟ ළඟ තියෙන ගෝණි හරි කමන්නේ මොන හරි දානවා දාලා මොකද කරන්නේ ගෝණි කට්ටක් වගේ එකක් කරන් මහනවා. හ්ම් ඒකල මොකද කරන්නේ? නේද කට ඇරිලා තිබ්බොත් ඇතුලෙන් මෙහෙම මහමත් දාලා මෙහෙම යට ඇදලා ගැටයක් දානවා. තොල් ඇරිලා තිබ්බොත් හාක බොන්න හරි මොන හරි ගහලා අලවනවා. නේද? එහෙම කරලා මේක පිරිසිදු කරලා ගෙනල්ලා ගේ මැද්දාවෙන් තියනවා. නේද? ඉතින් මේ මට වෙන දේ. ඒක ටිකක් මෙනෙහි කරලා කමන්නේ. නේද? ගල් ගෙඩියක් වගේ මේක වෙනවා. ඊට පස්සේ ඊට පස්සේ අපි නවසියුතික ටික සම්බන්ධ වෙන විදිහට ඔක්කොම එකට අරගෙන මෙනෙහි කරනවා ටිකක්. ඊට පස්සේ පුළුවන් එකින් එක වෙන වෙනම මේ භාවනාවට යන්න. මොකද කරන්නේ? මේකෙන් පස්සේ දවස් දෙකක් තුනක් කියලා මාව ගිහලා වලලනවා කියලා මෙනෙහි කරන්න ඕනේ. වලලපුවම මොකද වෙන්නේ? ඉස්සෙල්ලාම මේ ශරීරය ඉදිමෙනවා. ඉතින් මෙනෙහි කරන්න ඕනේ. ඉදිමෙනවා කියනකොට ඔව් ඉදිමෙනවා ඉදිමෙනවා කිය කිය නිකම් මෙනෙහි කරලා බෑ. හරි. මොකද කරන්න ඕනේ? ඇස් දෙක පියාගෙන භාවනා කරන කෙනා කල්පනා කරනවා මේ මූණ ඉදිමෙනවා. මේ නළල ඉදිමෙනවා. මේ අතපය මේ වචන එහෙම නෙවෙයි. හරිද? මේක තේරුම් ගන්න ඕනේ හැඟීමක් උපදවා ගන්න විදිහ. නිකාං වචන කියනවා සමහරවල්ලාට භාවනාව කියලා. නෑ එහෙම නෙවෙයි. ඉදිමෙන බව මෙනෙහි කරනවා. හරිද? එතකොට තමන් මේ භාවනා කරන කෙනාට මේ මූණ ඉදිමෙන බව දැනෙනවා වාගේ. හරිද? ඊළඟ ඉදිමිලා ඉදිමිලා මොකද වෙන්නේ? සරව ගලන් පටන් ගන්න කොහෙන්ද? ඇස් වලින් මේ ඇස් වලින් සරව ගන්නවා කියනකොට මතක ඇති නිදාගෙන ඉන්නකොට කඳුළු ගිහිල්ලා තියෙන සමහර වෙලාවට පොඩි කාලේ හැරේ නේද? ආන් ඒ විදිහටම මෙනේ කරනවා. මේ ඇස් වලින් සරව ගන්නවා. හොටු ගල්ලා තිනවා නහයෙන් නිදාගෙන ඉඳි පොඩි කාලේ හැරේ මතක තියෙනවා නේද? මේ නහයෙන් කටෙන් ඕන තරම් නේද කෙලවැක් කියලා තියෙනවා. එහෙනම් මේ ශරීරේ කණෙන්, කටෙන්, නායෙන්, ඇහෙන් මේ හැම තැනකම මොනවද වෙන්නේ? සරව ගලාගෙන යන කොයි වෙලාවක හරි. මගේ කියලා ගත්ත ශරීරය. නේද? ආන් එහෙම මෙහෙ කරනවා. මේක නිල් වෙනවා. ඉදිමෙනවා. පුපුරනවා. පුපුරන හැමතැනින්ම සරව ගලාගෙන යනවා කියලා මෙහෙ කරනවා. ඒක එහෙම වෙනවා. ඊට පස්සේ ඔය විදිහට සිද්ධ වෙන දේ මෙහෙ කරනවා. තව ටික දවසක් යනකොට මේකට මොකද වෙන්නේ? සිලිසිලි ගාලා අර අඟල් භාගයෙන් විතර පණුව මේ ශරීරය හැමතැනම ඒ වෙලාවට ගඳ එද මේ මගේ ශරීරයේ අමු ගඳ ගොඩක් ඉවසන් ඉන්න බෑ එළියක වලලක් නැතුව එහෙම තිබුණා නම් එහෙම ගව් ගානක් මේ ගඳ විසිරෙනවා නේද කාක්කන්ට බල්ලන්ට පණුවන්ට මේක ආහාරයක් වෙනවා එතකොට ඒ විදිහට මේක ගැන හොඳට මෙනෙහි කරන්න ඕන ඊළඟට මොකද වෙන්නේ මේ හැම ඉතුරු වෙලා නේද ලාවට මස් තියෙන ලේ තියෙන කටක් ඉතුරු වෙනවා නේද හැම සහිත ලේ සහිත මස් දිය වෙලා ගිය කටක් ඉතුරුනා. ඊළඟට ওই විදිහට දැන් නහර වැල් දිය වෙලා මස් දිය වෙලා මේ විදිහට සිද්ධ වීගෙන වීගෙන යන දේ මෙනෙහි කරනවා. ඇත්තට මොකද වෙන්නේ එතකොට? අපේ මේ අපේ අතේ බෙල්ලේ තියෙන මේ ඇටකටු ආදිය මොනවා හරි ඇන මුරිච්ච දාලා තද කරලා දන්නේ නැති. දැන් මේවා තියෙන්නේ නිකන් නේද? හැමෙන් මස් වලින් නහර වලින් තද වෙලා තියෙන්නේ. හම් මස් නහර ඔක්කොම දියලා දියලා යනකොට මෙහෙම තිබ්බ ඔලු කට්ට තියෙනවා නම් මේ ඔලු කට්ට මොකද වෙන්නේ? මේ පැත්තට පෙළෙනවද නැද්ද? ආ ඒත් කයින් වලට මේක මේ පැත්තට පෙළලා යනවා. කකුල් දෙකේ ඇඟිලි මෙහෙම උඩට තිබුණා නම් දැන් මලමිණිය ගිහින් තියපේක ඇඟිලි මෙහෙම උඩට තියෙන්නේ. නේද? ඒවා මොකද වෙන්නේ? මෙහෙම වැටෙනවා. අත්ඇට වෙනම කකුල්ලට වෙනම ඉලෑට වෙනම මේ ඔක්කොම වෙන් වෙනවා. මගේ කියලා හිතාගත්ත මේ ශරීරේ අඤ්ඤේන හත්තත් ටිකං අඤ්ඤේන පාදත් ටිකං අඤ්ඤේන පිටිත් ටිකං අඤ්ඤේන සීස කතාහං මේ විදිහට ඔක්කොම වෙන් වෙලා යනවා. හරිද? ඒව මෙනෙහි කරන්න ඕනේ. ඇයි මේව මෙනෙහි කරන්නේ? මේව මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මොකද වෙන්නේ? මේ ශරීරයේ තියෙන අනිත්‍ය ස්වභාවය මේ ශරීරය ගැන මම කලින්ම කිව්ව නේද මින්මත් තියෙනවා මාන්නයක් තියෙනවා කියලා. ආන්ගේ මාන්නයත් එක්ක ජීවත් වෙන්න හරි අමාරුයි අපිට. පාරේ යන්නේ හරි අමාරුයි. කියන්නකො නිදහසේ පාරේ ගිය දවස කවද්ද කියලා? නේද පාරේ යන්න බෑ අහවල් අය මොනවද හිතනවද දන්නේ නැහැ. අප්පෝ මේ මොකද යන්නේ පාරේ? අනිත් පැයට ගැළපෙන විදිහට යන්න ලොකු උත්සාහයක් ගන්නවද නැද්ද? හ්ම්. ඒ අපේ මනසේ අපි ගැන තියෙන දේ හැබැයි අනිත් පැයට පේන වෙන විදිහකට. දන්නවද ඒක? මලමිනී කියනන් තව හොඳයි වෙලාවට බලපුවහම. නමුත් හිතෙන්නේ නම් නේද? හිතෙන්නේ නම් නෑ එහෙම නෑ කියලා. ඒකින්ද අපි හිතාගෙන ගෙවන ජීවිතය වැරදි එකක්. ඇයි නිවැරදි දේ දැනෙන්නේ නැතුව වැරදි දේ වැරදි දේ දැන දැන ජීවත් වෙන එකේ තේරුම නැහැ. ඉතින් ඒකින්ද මෙන්න මේ තියෙන මාන්නේ අයින් වෙලා එහා පැත්ත මෙහා පැත්ත එක ගාන වුණාම අපේ හිතට ලොකු ජනසීමක් ඇති වෙන හින්දායි ඒ වගේව මෙනෙහි කරන්නේ. ඒ විතර නෙවෙයි අනිත්‍ය ස්වභාවය මෙනෙහි වෙනකොට ලෝකයේ ගැන තියෙන සබ්බ බැඳීම් තණ්හාව අයින් වෙනවා. තණ්හාව අඩු වෙනකොට ශෝක වීම, බය වීම අයින් වෙන බව මේ අතෝ දන්නවා. ලෝකයේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලින්ම සතුට විඳින්න බලාගෙන ඉන්න අපිට ඒ ක්‍රමවේදයෙන් හින්දා හරියට දුක් ලැබිලා තියෙනවා. ඒ ක්‍රමයේ නෙවෙයි නිවැරදිව සැප විඳින ක්‍රමය. මරණය ගැන මෙනෙහි කරන්නේ මේ මෙනෙහි කරන්නේ දුක් විඳින්න නෙවෙයි. මේ මෙනෙහි කරන්නේ හිතේ තියෙන බැඳීම් අයින් කරලා, තණ්හාව අයින් කරලා සැපයක් ලබා ගන්නයි මේ විදිහට මෙනෙහි කරන්නේ. එහෙම නැත්නම් දුක් විඳින්න නෙවෙයි බොහෝ දෙනාට ඒක තේරෙන්නේ. ඒකට කියන මොන අහවල් දෙයකට මැරලා යනවා මැරලා ගිය දෙයක ඕක ගැන හිතේ තියෙන කොටද කියලා. හරිද? ඒක තේරෙන්නේ නැහැ මේ තියෙන බැඳීම් අයින් වෙනකොට දැනෙන සැපය හිතා ගන්න බෑ හුඟක් අයට. ඒකයි ඒකට නිග්‍රහ කරලා කතා කරන්නේ. හරිද? අනිත් එක තමයි අපි හාවෝ වගේ ලේන්නු වගේ. ලේන්නු හාවෝ එළියට එන්නේ කෑමක් කන්න ආපුවම වෙරුලෙවුල ඉන්නේ. එහෙනම් අපිත් අනිත් අය මැරෙයි අනිත් අය මැරෙයි අපි අපේ දැන් මැරිලා ඉති දැන් මැරිලා ඉති කියලා වෙවුලෙවුල ඉන්නේ. කවුරු හරි ගමනක් ගිහිල්ලා එන්න පරක් වුණොත් වෙවුලනවා බය වෙනවා හැම වෙලේම බයෙන් ගෙවන්නේ ජීවිතේ ඇයි ඉතින් මේ බයෙන් ඉන්නේ මම නිකන් කවදා හරි මැරෙන එක ඇයි බයෙන් ඉන්නේ එදා දවසට මුණ දෙනවනේ නේද එහෙම කියනවා නම් අර ඉස්සෙල්ලා කිව්වා වගේ කියනවා ඕගෙන හිත හිතින්න ඕනේ නැහැ කියලා එහෙනම් ඇයි කට්ටිය එන්න පරක් වෙනකොට හිතන්නේ කොයිතරම් දේවල් හිතනවද දුරකථනයකට කතා කරනකොට ඇයි හිතන්නේ නේද ආන් හිතනවා නෙවෙයි හිතනවා තමන්ගේ තියෙන පීඩාව අයින් කර ගන්නයි මේ අදාළ මෙනෙහි කිරීම සිද්ධ කරන්න කියලා දේශනා කළා තියෙන දේශනාවේ තියෙන කිසිම දෙයක් කෙනෙකුට දුක් ඇති වෙන දේවල් නෙවෙයි. ඉස්සෙල්ලා මෙනෙහි කිරීම අපහසුයි තමයි. ඔය විදිහට මේ ඇටසකිල්ල කුඩු දක්වාම සුදු පාටට කුඩු දක්වාම පත් වෙනකම් මෙනෙහි කරපුවාම කෙනෙක් තමන්ගේ රසයෙන් මොකද වෙන්නේ? මාව මේ ලෝකෙන් අතුරුදහන් වෙනවා කියලා තේරෙනවා. හිතන්න බලන්න. හැමදාම ඉන්නවා වාගේ කියලා හැමදාම ඉන්නේ නැහැ අතුරුදහන් වෙනවා කියන දැනුම තිබ්බට ඒ සිහිය කොච්චර අඩුද මිනිසුන්ට ඒකනේ પરම්පරා ගානකට හම්බ කරලා තියන්න හදන්නේ නේද? හොරකම් කරලා හරි හම්බ කරලා තියෙන හදන එකයි. මාව අවලංගු වෙලා ගියාට පස්සේ මේ ලෝකෙ මිනිස්සු මැරෙයිද? පොඩ හිතන්න බලන්න. අපේ පවුලෙන් අපි අයින් වෙනවා කොයි වෙලාවක හරි. පවුලේ මැරෙයිද? හැමෝම හිතන් ඉන්නේ මාව අයින් වුණාට පස්සේ ඒක අසාර්ථක වෙයි කියලා. නමුත් ඒක හොඳට හොයාගත්ත හැකි මේ මොකක්ද විස්රාම ගියාය. විස්රාම යන ඉස්සෙල් හිතන් හිටියේ කොහොමද? මම මේ කාර්යාලයෙන් අයින් වුණාම මේ කාර්යාලේ නම් ආයෙ මොකුත් කරගන්න හම්බෙන්නේ නැහැ කියලා. දැන් මේ ළඟට ගිහිල්ලා බලුවද? අනේ අපූර්වට අපූර්වට කරගෙන යනවා. ඒ වගේ කට්ටිය හිතාගෙන ඉන්නේ මාව මරනොත් අපේ පවුල ඉවරයි. අනේ කණ්ඩ කණ්ඩ බොන්න නැතුව මැරෙයි කියලා හිතනවා. නෑ අපූර්වට කරන් යනවා බයෙන් දැන්නේ. ඒක උත්තර වටිනාකමක් තමයි ජීවිතේට දෙන්න එපා. අනිත් අයට මාව ගොඩාක් වටිනවා කියලා හිතන්න යන්නත් එපා. අනිත් අයට ඔය කියන ජීවිතේ ඔය අපි හිතන තරම් අපිව අනිත් අයට වටින්නේ නැහැ. ඒකට අපි නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඒ හින්දා තමන්ගේ වැඩේ තමන් කරගන්න ඕනේ. ඔය විදිහට තමන්ගේ පැත්තේ තමන්ගේ පැත්ත ගැන ඔය කුඩු වෙලා මහ පොළොවට කුඩු වෙලා යනකම්ම මෙනෙහි කරපුවා ඊළඟට පටන් ගන්න ඕනේ අනුන්ගේ ගැන මෙනෙහි කරන්න. තමන්ගේ ප්‍රිය උපදවන අය ගැන මරණය සාලේ කියලා තියෙන හැටි මෙනෙහි කරන්න කියලා කිව්වහම හුඟා කට්ටිය කියනවා ආම්දුනේ <laughs> ඒක පස්සේ කරන්න. ඒක පස්සේ කරන්න ඒක නම් බෑ. වෙන එකක් නැද්ද? <laughs> ඇයි දරුවන්ගේ මරණය මෙනෙහි කරන්න බෑ කියනවා. දෙමාපිය හුඟක් දෙමාපිය කියනවා ඕක නැතුව වෙන එකක් නැද්ද? මගෙන් ඒ ඇත්තටම ඒ විදිහටම අහලා තියෙනවා කමඨන් දෙන වෙලාවල. ඕක වෙන එකක් නැද්ද? ඒක පස්සේ කරන්න. ඇයි ඒ හිතන්නවත් කැමති නැහැ. ඇයි දැඩි හැඟීම නැහැ ඒක කවදාකවත් වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ කියන දැඩි හැඟීම. එහෙනම් ඒක මහා භයානක මහා විපත් සිද්ධ වෙන හැඟීමක්. හදිස්සියේ වෙන දෙයක් සිද්ධ වුණොත් අර ඒකට අපි ලෑස්ති වෙලා හිටියේ නැත්තම් මොකද වෙන්නේ? මානසික විකෘතිතාවයන් පවා ඇති වෙනවා. ඔළුවට පොල්ලෙන් ගහුවා වගේ ඊට පස්සේ. කන්නේ නැහැ, බොන්නේ නැහැ විතරක් නෙවෙයි, බෙහෙත් බොන්නත් වෙනවා. ඇයි මේකට සූදානම් නැතුව හිතටම බොරු කරගත්ත එක? සූදානම් වෙන්න ඕනෑ මරණයට. මේ ගැන තව බොහෝ සාකච්ඡා කරන්න තියෙනවා. ඔය කරන විදිහ විතරයි. හෙට දිනේ ධර්ම දේශනාවේදීත් අපි මේ ගැන සාකච්ඡා කරනවා. සාකච්ඡා කරලා මරණ සතිය හරියටම වඩන විදිහ ගැන નિවරදිව තේරුම් අරගෙන කටයුතු කරන්න ඕනේ. මේකේ තියෙන වටිනාකම තව සාකච්ඡා කරගන්න ඕනේ. ඇයි මේක කරන්න කියලා දැනගන්න ඕනේ. සැක දුරු කරගන්න කාට හරි හිතෙනවා නම් ඕනේ නෑ මේක කරන්න කියලා කල්යාණ මිත්‍ර හම්බෙලා අහන්න මොකද්ද මේකේ තේරුම? ඇයි මේක කරන්න කියන්නේ? මේකෙන් මොකක්ද අපිට ඇති වෙන මානසික සුවය? කියලා අපි නොදන්න පැතිකඩ ඕනෑ තරම් තියෙනවා. ඒකින්ද මේවා කරපුවාම තේරෙයි අනුන්ගේ නපුරු වචන, අනුන්ගේ නපුරු ක්‍රියා, අනුන්ගේ නපුරු කුහකකම් මොන හරි වෙනස් වීම වෙනකොට ජීවිතේ හරි ශක්තිමත්ව මුණ දෙන්න පුළුවන්කම තියෙනවා. බය නැතුව ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. දා ඔය ටික මෙනෙහි කරපුවාම ඊට පස්සේ මොකද වෙන්නේ කියන එක ගැන අපි හෙට දවසේ ධර්ම දේශනාවේදී ශ්‍රවණය කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔය ටික පුරුදු පුහුණු කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කරනවා දේශනා කරේ අපේ මානසික සුවදායක තත්ත්වය සඳහා මේ ජීවිතේ නෙවෙයි සසර ජීවිතේම සුවපත් කර ගැනීම සඳහාමයි. ඒකින්ද මෙවැනි ධර්මයක් සමාජගත කරන්න බොහෝ දායකත්වය දරන නැත්තන්ට බොහෝ පින් සිද්ධ වෙනවා. Tamante ඉස්සරහ මේ බණ ටික අහන්න නැතුව අපි ලෝකෙට මේ ධර්මය බෙදලා දෙන්න ඕන කියලා මේ අත්ව දායකත්වය දරලා කටයුතු කරනවා. ධර්මය ධර්මයක් ඇහිලා සමහර විට කෙනෙක්ගේ අපාගාමී ජීවිතය වෙනස් වෙන්න පුළුවන්කමක් තියෙනවා. අනාගතේ අපාය කියලා අනන්ත දුක් විඳින්න ඉන්න තිරසංගත වෙන්න හිටිය අය ඒකෙන් ගැලවෙන්න තියෙන ඉඩ කඩක් තියෙනවා. ඒකින්ද එවැනි උතුම් තත්වයකටපත් වෙන්න අන්නයට උදව් කරන මේ පින්වත් අයට ප්‍රාර්ථනා කරනවා අදිෂ්ඨාන කරනවා. ධර්ම දානමය පුණ්‍ය කර්මයේ හේතුවෙන් මේ අත්තන්ට භවහා ධර්මය අවබෝධ වේවා. මේ හැම දිනාටම උතුම් ධර්මය අවබෝධ කරා මේ ජීවිතයේ තියෙන දුක් දුර වෙලා සසර දුක් දුර වෙලා අවසානයේ උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං තරංති